අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ ධර්මදේශන අවස්ථාවටයි සපමින්ලා තියෙන සීලුම දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ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 යම් කිසි කෙනෙක්ගේ ලෙඩ රෝග නැති කායික මානසික ලෙඩ රෝග නැති තත්වයක් තියෙන්න ඕන කියලා. ඉතින් මේකෙත් ගත්තොත් එහෙම සාටමායාවී නැති කෙනෙක් වෙන්න ඕන යෝගාවචරිකව කාටවත් යෝගාවචරික වෙන්න බෑ. හැම කෙනාගම ශතමායාවී ගති තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ නුසුදුසුකමක් හදලා යෝගාවචර භූමියෙන් නිර්පණ්ඩ කරන කතාවක් නෙවෙයි. ඒ කෙනා දැනගෙන මාළඟ තියෙනවා යම් යම් ෂට ගති මායාවී ගති වංචනික ගති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 එතන මේ ශරීරෙ තියෙන අසීමිත ආශාව නිසා කිසිම වීර්යයක් කරන්නේ ලෙඩ රෝග තනිප වෙනකන් ඉනවා. ඒකෙන් කුසීතයාගේ හැටි. ඒ වාගේ තමයි අසතෝ හෝති අයමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා පිඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ඒක අපි ඒ ඒ ඒ pāli වාක්‍ය අපි සිංහල අර්ථය ගත්තොත් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි හෝ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 වේදි කාඩ් නැගකට පස්සේ ගන්න එනෝ සටන ගන්නු කඩුව මාගේ මේ සටන කියන කෑ ගන්න බන්නෝනේ අපි දන්න සිරිබිරිස් තමයි හැබැයි ඒ වෙලාවට කාඩ් බෝඩ් තුනක් දාගෙන කාඩ් බෝඩ් වලින් කොටිය කඩුවක් අරගෙන ඉති හටම් කරනවා ඉතින් අරක ගලවගුවාට පස්සේ නැවත සිරිබිරිස් තමයි ඔත් වේදිකාවේ ඉන්නකොට රජුරු අනික් කල්ලපු ගෙදර ඉන්න මිනිසයා ඕම් දොරටු පාලය වෙලා. මෙන්න මේ වගේ රංගපෑමක් මෙතන තියෙන නිසා මේ අපි මේ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 මේ රඟපෑමටම කාලේ ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා කවදා හරි තේරුනොත් එහෙම අඩු ගානේ දවසේ එක චිත්තක්ෂණයක් පරියන්කේ එක චිත්තක්ෂණයක් මේ ප්‍රകൃතිය භූතං භූතතෝ පස්සත එහෙනම් යථා භූත ඥාන දර්ශනය එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දැකීම කරන්ට කොච්චර අපහසුද කියනවනම් අපි ඒ තරම්ම ආටෝප සාටෝප කතාව. එහෙම නැත්නම් අතිශෝක්ති කතාව.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 ඒ නිසා ඒගොල්ලන්ගේ දිනුවත් පරාදයි, පෙරදුනත් පරාදයි. ආන්නේ ඒ වගේ தත්ත්වෙක ඉඳද්දී බුදුරජාණන් වහන්සේ සතහට වන බව දුකට වේදානන් කියලා කිව්වේ උන්වහන්සේ ඒක වෙන්න ඉස්සරළම යෝගාවචරයට කියලා කියනවා. මේක ඔබ දැනගත්තත් නොදැනගත්තත් හැම කෙනාගේම කිල්ලෝට උහුණු තියෙනවා. නිසා හැම ක්‍රියාවකම ෂටගතියක් මායවි ගතියක් තියෙනවා. හැම වචනයකම තියෙනවා. හැම හිතවිල්ලකම තියෙනවා.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 ඒ නිසා බුදුහාමුදුරණ කරන්න පුළුවන් ඒක මොකද උන්වහන්සේට ඒ ආශය අනුශේ ධර්ම තිබුණා. නමුත් කිසිම දෙවන්නේකට ඒක කරන්න බෑ. Taman ඇර. ඒ සඳහා Tamanට Tamanගේ තියෙන ෂටගති මායාවී ගති දැනගන්න ඕනේ නම් නැත්නම් යෝගාවචරෙක් වෙන්න ඕනේ නම් නැත්නම් මේ ශාසනයෙන් වැඩක් ගන්න ඕන නම් එයා ප්‍රධාන වශයෙන් ඉල්ලන බුදුහාමුදුරුවෝ මේ වැඩේ කියන භයානකම නිසා ගැඹුර නිසා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 එළියට ආපු දවසේ අර තේරෙයි මේ මේ ඇතුළත යන මේ චේතනා විරහිතව සංස්කාර විරහිතව වෙන ක්‍රියාවලි වගේක් තියෙනවා ඇගේ. මේ හුස්ම ගන්න එක, නියපොතු වැවෙන එක, කිස් වැවෙන එක, දත් වැවෙන එක, හෘද වස්තු වැඩ කරන එක, මේ කයට උණුසුම සිසිලස දැනෙන එක අචේතනිකව වෙන වැඩක්. අන්නේ අචේතනික වෙන වැඩේට කොච්චරක් මුළු හදින්ම පූර්ණ සතියකින් බලාගෙන ඉන්න පුළුවන්. ඒකට අපි කියනවා කායानुපස්සනාව කියලා. එතකොට අපිට දාලා උපදේශයක් දෙනවා කතාව පුළුවන් තරම් අඩුකරනද අත්‍යවශ්‍ය කාරණාවකට ඇර අල්ලාප සල්ලාපට යන්න එපා. ඊට පස්සේ බලන්න කතා නොකර හිටියට හිත කතා නැතත් මුව කතා නැතත් හිත දොදමළු වෙන වෙලාවක් තියෙනවා. මේ කච කචේ කච කචේ කච කචේ කොච්චරවත් දොඩමලුයි. ඒ දොඩමලු දිහා වෛර කරන්න එපා. මොකද ඒකේ තමයි මම ඇඉන්නේ. ඒකෙන් පේනවා මේ මොන වගේ කතාවක්ද ඇතුලේ යන්නේ කියලා. ඒක ඉල්ලන්නත් එපා. පොර දාන්නත් මොකද කකුසලයක්. මේක තියා බලන්න ඉන්න පුළුවන් නම් තේරෙයි. නැත්නම් තේරුම් ගන්න වෙනවා. අපිට නිින්ද ගියත් මොලේ විවේක ගන්නෑ. නිින්දෙදිත් මේහා සමාන මෙයා වැඩ.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 නැත්නම් මමයාගේ පැවැත්ම භවයේ පවතින නෙමේ හිතවිලි රටාව මත. ඒ නිසා හිතන්නේ නැතුව හිත එන දේ බැලුවොත් ඔන්න මමයා දැනගන්න පුළුවන්. ඉතින් මේක පොඩි අහිංසකකමක් නෙවෙයි. මේකට පොඩි වීරත්වයක් තිබිලා බෑ. මේකට පොඩි පිනක් තිබිලා බෑ. මේකට පොඩි ශ්‍රද්ධාවක් තිබිලා බෑ. මේකට පොඩි සීලයක් තිබිලා බෑ. මේකට පොඩි විපස්සනාවක් තිබිලා බෑ. මේකට පොඩි සතියක් තිබිලා බෑ. සාමාන්‍ය සතියේ තියේදී මෙහා මේ ලස්සනට යන්න පුළුවන් කරදරයක් නැතුව පාරක් පෙන්ලා දුන්නාට පස්සේ ඒකෙදි කොච්චර පිටපණියද බලන්න. මේ අහිංසක ඍජු පාරක් පෙන්ලා තියේදී කෙලෙස් නැති නික්ලේශී පාරක් පෙන්ලා තියේදී ඒකෙන් කොච්චර පිටපණියද කියලා බලනකොට පේනවා මේ හිත නිටතරම මොනවා හරි අවුලක් හදා හදා ඉන්නේ. ඉතින් ඉස්ලාම් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ අපට කියලා දෙනවා හිතට වැඩක් නොදුන්නොත් නන්නත්තරයි ඒක හරියට වීදිය හැදෙන දරුවෝ වගේ. වීදිය හැදෙන දරුවට අම්මට අප්පගේ අනුකම්පාවක් නොලැබුණොත් ඒ දරුවන්ගෙන් සදාචාර සම්පන්න පුරවැසියෙක් හැදෙන්නේ නැහැ. අම්මල තාත්තලා එහෙම නෙවෙයි. ඒ දරුවන්ට ඒ විදිහට හැදෙන තැන්තු මේක හික්මවනවා. ආන්නේ වගේ අපේ හිතට අපි අරමුණක් නොදී ඉන්න හැම වෙලාවෙම ඉන්නෙත් අපායේ අපායට යන්න කරුණ තමයි සලසගන්නේ. නිසා කවුරුවක්වත් කැමති නැහැ එහෙම ශික්ෂණයකට යන්න. මොකද එතකොට කියනවා මේ හම්බෙච්ච ලස්සන මනුස්ස ජීවිතේ මොකටද මේ ශික්ෂණයක් ඇති කරන මේ එලිමානසික කඳවුරක ඉන්න රැඳවියන් වගේ අපි මොකටද මේ පරිතද කරගන්නේ? ඇයි මේ ඉදurang দমনය කරන්නේ? අපි විවේකව එහෙම නැත්නම් හැඟුම් මුදා හැරලා ගත කරන ජීවිතේ නිවේද නිවහල් ජීවිතේ කියලා සරුවචනාංශට දොස් කියනවා. මොකද කවුරක්වත් කැමති නැහැ. ඒ තමන්ගේ මේ කාම ආසාවල් නැත්තම් මේ මම ආයනේ රකින්න, මාන්නේ රකින්න, තෘෂ්ණා රකින්න කරන වැඩ විවිචනය කරන්නවත් කැමති නැහැ. ඒක නිසා කවදා හරි යම් කිසි කෙනෙක් ගත්තයි කියලා හිතුව මේ ෂටමායාවී ගති වලින් අයින් වෙලා කියන ෂටමායාවී ගති සර්වචන් වහන්සේට මම පෙන්වන්න ඕනේ. ෂටමායාවී ගතිය සබ්‍රක්මචාරින් වහන්සේ නමකට පෙන්වන්න ඕනේ. පෙන්නපු දවසේ තමයි එයා පස්ස ගහන්නේ වසංගන්න ගියොත් බෝ වෙනවා.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 අපි සාමාන්‍යයෙන් ඉතින් ගෑනුන්ට කියන උන්ට නම් ඉතින් 64ක් මහයන් තියෙනවනේ කියලා ඉතින් පිරිමි නම් මහා නිවන් දැකව යදා ගන්න උන්දට හැබැයි සමහරට උන්දලා 65ක් විතර තියෙනවා. දැන් ඉන්න පිරිමින්ට නම් ගෑනුන්ට වැඩිය සෙවලයි කියලා මම කියනවා. දැන් ඉන්න පිරිමින්ට ඉස්සර පිරිමින්ට වගේ හයිය හතියකුත් නැහැ. ගෑනු කරන දේවල් කරන්නේ රූපලාවන්‍යයක් කරනවා, ඇඳුම් මෝස්තරත් කරනවා, පව් කියලා හිතනවා. අර මම දන්න ආමසු කෙනෙක් කියනවා ඉන්නවා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 පේන පින්දුපමා රූපක්. මේ අපේ කය පෙන පිටුවක් වාගේ, වක්කඩ පෙන කුලියක් වාගේ. වේදනා බුප්පුලූපමා. අපිට ඇන්න නැගින වේදනා මඩ ගෝරුවක වරින් වර බුබුලු දානවා වගේ වේදනාවක් ඒ අදාළ හේතු කරුණු ඇති වෙච්චාම මතුවෙලා අලංකාරයට තිබිලා බින්දිලා යනවා ගියාට පස්සේ කොහි ගියාද හොයන්න බෑ ඒ නිසා ඒක වෙන බුබුලක් වගේ කියලා සංඥා මරිචු මරිචු කුපමා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 මේ තාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ඒකාන්ත කළා උතුරු සළුව ධනක් වීම ඇනලා වැඳලා කිව්වලු නිදුකානන් වහන්සේ මෙච්චර අමාරු හොයාගත්ත මේ ධර්මයේ නොදෙස නොදෙසා ඉන්නේපයි කියලා. ඊට පස්සේ තමයි දේශනා කළා කිව්වේ. ඒක නිසා අපි උත්සාහ කරන්නේ කොහොමද අසතෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු. ෂට මායාවී භවෙන් තොර වෙන්න මම උත්සාහ කරමි එහෙම නැත්නම් ෂටමායාවී බව කියනකම් මගේ sannivedanayak නැහැ. මම කරන්නේ මේ පැහැදිලිදිය පොරදියක් කරන එක තමයි. අනාකූල ප්‍රවාහය ආකූල කරන එක තමයි. ඒක නිසා මේ ෂට ගතිය මායාවී ගතිය කොහොමද දැකගන්නේ දැනගන්නේ කියන එකට මෙන්න මෙහෙම පුංචි උපමානයක් පුංචි ඉඟියක් දෙන්න පුළුවන් හිතාමතා කරන සේරම ෂටමායාව.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 මේක දිහා වෙනදී බලන් ඉන්න පුළුවන් නම් ඒ දර්ශනය තුල ඒ බැයීම තුල කිසිම ෂටගතියක් නැහැ. නමුත් ෂටගතිය එනවා ඒක විස්තර කරන්න කීකම. මම මේ දැක්කේ මේකයි මට ඇහුනේ මේකයි මම විඳේ මේකයි කියන්න හදනකොටම එළියට දානකොටම ෂටගතිය එනවා. ඒක නිසා දැක්කට බෑ දැකපු දේ හෙලි කරනකොට වචනයට නම් වනකොට ඒකට කියන්නේ නිරුක්තිය කියලා. පාලියෙන් සඳහන් නිරුක්තිය කියලා. ඒ නිරුක්තියදී අපි පාවිච්චි කරනවා නම් මේ පෘථග්ජන භාෂාවේ භාෂාවේ හැම තැනම ෂටගති තියෙනවා මායාව ගති තියෙනවා. බුදුජාන් වහන්සේ මේ භාෂා නිරුක්තිය ෂට ලෝකෙන් අරගෙන ෂට නොවන තාට පාවිච්චි කරපු උත්මෙන් වාචනව. ඒ නිසා උන්වහන්සේ කවියෙක්. උන්වහන්සේ සාහිත්‍යදරයෙක්. උන්වහන්සේ කවදාකවත් භාෂාව පරාමර්ශණය කරේ නෑ සම්මර්ෂණය කරා. ඒ නිසා උන්වහන්සේ දේශනා කර හැම වචනයකම පුදුමාකාර බලයක් තියෙනවා. ඒ වචනවල තණ්හාමාන දිට්ඨි සහිතව කතා කරන්න ගත්තොත් එහෙම බුදුබණක තියෙන ගැම්ම ඉන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන පළවෙනි දේ තමයි බුදුහාමුදුරුවෝ කියපු විදිහට අපි යම් ප්‍රමාණයකට හිතාමතා පවු නොකරන්න, සතුන් නොමරන්න, හොරකම් නොකරන්න,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 මම දැකපු ශ්‍රේෂ්ඨ මුත්පැන් වංශය තමයි ඔය දැනට දැනටත් වැඩ ඉන්නේ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වෙන මොකකටවත් දක්ෂ නැහැ. Taman අත්දකින්නේදී අත්දකින්න විදිහට කියලා කියමන කියලා දෙන්න බුද්ධම මානව දයාවකින් කටයුතු කරනවා. භාවනා ක්‍රමයක් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කියන මහසි භාවනා ක්‍රමයමයි. නමුත් මේ අත්දැකීම් ටික හෙලිකරනද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 ඒක භික්ෂුවකට අවශ්‍ය ගතියක්. භික්ෂුවගේ ගුණයක්. භික්ෂුව වික්ත වෙන්න ඕන ප්‍රතිබල වෙන්න ඕන. අපි ලොකු සංචින්න කාලේ කියනවා අපි මේ නිසන්වනේ හැදෙනකොට අපි මේ ප්‍රසිද්ධියේ සභාවල් වලට ගිහිල්ලා බණ කියන දවස්කත් ධර්ම ප්‍රචාර කටයුතු වලට අපේ කිසිම වගවීමක් නැහැ. අපිට තියෙන්නේ අපේ බණ භාවනා කරන එක. ඒත් පංචිල්පද බල දෙන්න ඉගෙන ගන්න එපායි. භික්ෂුවගේ දෙන උත්තරම ධර්ම දූත සේවය තමයි කාට හරි පන්තිල් දෙන්න පුළුවන් නම් එච්චරයි. ඉන්හිහාට මොකක්වත් ඕනේ. ඒකත් බැරි නම් අපිට භික්ෂුවගෙන් වෙන සේවය වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව අපි මේ වික්ත නැහැ අපේ ප්‍රතිබල නැහැ වික්ත ප්‍රතිබල වශයෙන් ਵਿਚාරක විචිත්‍ර ධර්ම කතිකෙක් වෙලා පචකෙල්ලින එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ආගෙන් අහන්න පුළුවන් නම් ඉඳගෙන ඉඳලා අපිට මොනවද තේරෙන්නේ කියලා කියන්න බෑ. ඒක කවුරුවක්වත් පුද්ගලික දෝෂයක් ගන්න එපා. හැබැයි එකක් මතක තියානින්ද යම් වෙලාවක මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නකොට මේකට හිත ගියා නම් නැත්නම් මම ඉන්න බව දන්නවනම් වර්තමානයේ මම දැන් මෙතන ඕකමයි බුදුහාමුදුරුවෝ අත්දකින්නේ.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 6ක 7ක කාලේ අපි මේ වැඩමුළු 100 ගාණක් කරාට පස්සේ මට හිතුණා මේ සඳහා පොඩි ඉංගියක් මට හිතුණා මේ සඳහා පොඩි අත්ලක් වශයෙන් Taman වාඩි වෙලා ඉන්නකොට පරියන් කියලා වාඩි වෙලා ඉන්නකොට මැරිච්ච නැති බව දන්නවද කියලා බලන්න. කොහොමද දන්නේ මම මැරිලා නැහැ කියලා? සංඥාවක් තියෙනවා. මට දින්ද කිල්ල නැති බව දන්නේ කොහොමද?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 ඒගොල්ලෝ හිතන්නේ මේ නිවනට එනකොට සත්‍යයට එනකොට රැස්වි දෙන්න ඕනේ, උඩ යන්න ඕනේ, 18 රියන් වෙන්න ඕනේ. ඉතින් මේ වෙනකම් බලහන් ඉන්න නිසා කවදාකවත් අර සරල ඍජු අස්පනා පිට සත්‍ය දකින්න නැතුව අහවල් දෙයක් දැක්කේ නෑනේ. ආ පොතේ තියෙන අහවල් දේ තමයි නිවන කියන්නේ අහවල් දේ තමයි සමතේ කියන්නේ අහවල් දේ තමයි විපස්සනා මට මොනවත් පෙනුන්නේ නැහැ. ඉතින් අර මොනවදෝ පේනකම් බලන නිසා දකින්න සත්‍යය.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 හුස්ම ගන්නවා හරි කමන්නේ. පිම්බෙනවා හැකිනවා හරි කමන්නේ. දැන් මේක පිළිගන්නවා දැන් මෙතන ආශ්වාසයක් තියෙනවා ප්‍රශ්වාසයක් තියෙනවා කියලා. හොඳයි දැන් පුළුවන් ද බලන්න වාර කීයක් මේ ආශ්වාස ප්‍රශ්වාසයම දිගින් දිගට බලන්න තරම් සති ආලෝකේ පවත්වන්න පුළුවන්ද කියලා. අන්න ඒක පවත්වන්න යනකොට මේ ෂටගති මායාවී ගතිය කියලා කියන්නේ මේ එක විදිහටම මේක දිගට තියෙන්න ඕනේ කියලා කොහෙදෝ නැති නිච්ච සංඥාවක් එනවා. නිත්‍ය සංඥාව ආවට පස්සේ ඔන්න ආනාපාන පිනුර සද්දයක් වෙච්ච එක ඉතින් කෑ ගහනවා මම ආනාපාන බලන්න ගියේ. මේ ආනාපානෙ හිත පිට ගියා. ඉතින් සතිය ගන්නයි. එහෙනම් මේ බලාන ඉන්න ආශ්වාසය මුලදී දිගයි පස්සේ කොට වෙනකොට හිතනවා එහෙනම් මේක හයියෙන් හුස්ම ගන්න ඕන නැති වැරදිලා වෙන්නේ නැති මේ කෙටි වෙලා තියෙන්නේ කියලා අර ස්වභාවයෙන් හුස්ම කෙටි වුණාට මම නිත්‍ය සංඥාවෙන් බලන නිසා හයියෙන් හුස්ම ගන්න. මේ සතිපට්ඨාන කියනෝනේ දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා. ඉතින් කට්ටිය පටන් ගත්තාම හයියෙන් හුස්ම ගන්න පටන් ගන්න මේ සතිපට්ඨානේ වඩනවා. ඒ මේ වාහනපාන කරනවා. එන් ටික කාලයක් ගියාට පස්සේ ඉසිකක්මයි ගියේ. අර වේගිරි ගන්දේ හාමුදුරුවෝ ඒ දවස්වල කියන්නේ 170 ගණන් වල විතර භාවනා විචාර තිබුණේ නැහැ. ඉතින් ඒ හාමුදුරුවෝ කොයින්ද මේක අල්ලගෙන තිබුණ නැති කට්ටිය සිල් ගන්න ආපුවම කියනවා.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 ඉතින් හයියෙන් දීර්ඝ හුස්ම කියන ඉන්දියාප්පන් ගන්න වෙලාවේ આવොත් එම හුස්ම එනවා නහයෙන්. මොකද ඉස්ලාම තියෙන දීර්ඝ හුස්ම ඊට පස්සේ හිමීට හුස්ම ගන්න කියන ඕන්නේ එකක් ඕන. ඒ වෙනදී බලපං කියලා කියනකොට ඒ ඒ ඒ විදිහට කරන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ අපි හිතනවා ආශ්වාසය මුලදී දීර්ඝ වෙන්න ඕන. ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන් කියලා බැලුවොත් ඒක දීර්ඝ නොවුනොත් ඉතින් පශ්චාත්තාපය. ඊට පස්සේ ටිකක් වෙලා බලාගෙනකොට තමයි දීර්ඝව පේන්න තියෙන්න ඕන. නමුත් කෙටි උණයි කියලා හිතන ඊට පස්සේ පශ්චාත්තාප. මේ ෂටමායාවී ගති නැහැ කියලා කියන්නේ අනිත්‍ය කැමැති. පටන් ගන්නකොට දැන් අපි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ කියන්නකෝ. අද වෙනකොට හරියට භාවනා කරනකොට පටන් ගන්නකොට මේක කෙටි.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 ඒ වෙනකොට යා හිතුවත් මේ ඉස්සල්ලාම දිගට යන්න ඕනේ ඒකට කිටි වෙන්න ඕනේ කියලා ඉතින් අහනවා මේ දිගට පේන හුස්ම කීයක් බලන්න ඕනේ දවස් කීයක් දීගං වාසසන්තෝ කරන්න ඕනද රස්සං වාසසන්තෝ කරන්න ඉස්සලා කියලා මේ ආනාපානෙත් කපල කොටල පිටි ගහලා වන්නසලා තියෙනවා ඇතිදී ඇති හැටියට දකින්නේ ඒක නිසා යෝගාවචරය ෂටගති මායාවී ගති මා තුල තියෙනවා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 එදිනෙදා වැඩවලදී ගොඩාක් හිතාමතා වැඩ කරන ගම සතිය පිටුනට බලන. ඉතින් ඒක නිසා අපි පරියන්කේදී කරන්නේ පරිවේශනාගාරයකට ගිහිල්ලා දොර වහගෙන යා කන්ඩිෂන් කරගෙන පරිවේශනක් කරනවා වගේ. සක්මනේදී පරිවේශනාගාරයේ ශේෂ්ත්‍රේ වැඩ කරනවා වගේ. එදිනෙදා වැඩ කරනකොට සාමාන්‍ය රටේ තොටේ තත්ත්වේ වගේ. ඉතින් යෝගාවචරය මේ තුන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 විශාල මෛත්‍රියක් Tamange ඇඟට නිසා භාවනා කරන කෙනා ඒ පැයි යමක් නොකර ගත කරනවා කියලා කියන්නේ Tamanda කරගන්න ලොකුම කරුණා මෛත්‍රියක්. නමුත් අපි gedara dora ජීවිතේ ගත කරන බලන්න කාගේද කාලසටහනේ තියෙන්නේ මම මෙන්න මේ වෙලාව පරියන්ක කරන්න ඕනේ මේ වෙලාව සක්මන් කරන්න ඕනේ කියලා ඕනකම තිබුණත් කරන්න බෑ. අපේ කැඹිරිල්ල නිසා. මේ බඩගෝස්තරේ වන්න කඹරන්න ඕනේ. නෑදෑයින්ද කමුරන්න ඕන. ආණ්ඩුවට කමුරන්න ඕන. හැම කෙනාම ඇවිල්ලා කරනවා අන්තිමට අපි මැටි පාගෙන ගොන්නු වගේ කරනවා තමයි. අන්තිමට මැරෙන්න කිච්චුනටයි තේරෙන්නේ නඩකු තොইলකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. ඒ වෙනුවට මේ ජීවත් වෙලා ඉන්න වෙලාවේ මේ ෂටගති මායාවී ගති වලින් ඉඩ දෙන්නේ නැතුව ස්වභාවයෙන් සිද්ධ වෙන දේ බලන්න කියලා කිව්වහම ඒක කෙලිකරනද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 එයා දන්නවා මට ඕනේ නම් මෙතන අනුගේ බුම ගෝචර භූමිය නෙවෙයි මේ කෙලෙස් භූමිය. දැන් මට ඕන නම් මේ වම දකුණට යන්න පුළුවන්. ඉතින් අපි හිතමු මේක දැනගත්තා නම් මේ දෙක දන්නවනම් ඕනම කෙනෙකුට ලැබෙන ලාභය තමයි ඊට ඉබේම වම දකුණට යනවා. ඒක මම අර ක්‍රිෂ්ණමූර්තිතුමාගේ නිදර්ශනය මතු කරලා දෙනවා. මම මේ පා ගන්න හදන්නේ සර්පෙක් කියලා දන්නවනම් ඒක කකුල යාගින් ඈත් වෙනවයි කියන එක දැනගත්ත ගමන් සිද්ධ වෙනවා. ඔකට ආය කකුල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 අපි කියන ගොඩ පෙරක දොරගම දිගේ යන ගතිය තමයි අපේ තියෙන ශතකම් මා විඥානයේ තියෙන මායාව මේ ඇති හැටි ලස්සනට කරගෙන යනකොට එයා පැත්තකින් ඉඳලා විනිශ්චයක් දෙනවා උඹ ඈතින් කකුල තියලා ඵලයන්කෝ ඔය කෙටියෙන් කකුල තියෙන නිසා ඔක්කොම වෙලා තියෙන කිව්වම අර ඔක්කොම සත්‍යය පැත්තක දාලා අර විඥානයේ දීපු ලනුව අරගෙන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 ඒ යෝගාවචරයට පුළුවන් වුණොත් එතනදීම තේරුම් ගන්න මෙතෙන් දෙනකන් මේ ඇති හැටිය ප්‍රകൃතිය මෙන්න මේ විඥාණය ඇවිල්ලා දෙන මේ ලනුව හරියට මිත්‍රශීලී අමාත්‍යවරයෙක් වගේ තමයි පණිවිඩ දෙන්නේ. හැබැයි කරන්නේ මොකද්ද සතිය කඩන එකයි. ප්‍රകൃති නැති කරන එකයි. ඒකට ලියලා කතන්දර ගොතන එකයි. ආනෝයි ලකුණු එකකින් හරි මේ විඥානයේ මේ මේ භූමියට රිංග ගන්න හැටි දැක්ක ගන්න පුළුවන් වුණොත් යෝගාවචරයට එක දවසයි දැනගන්න එක සැරේයි දැනගන්න ඊට පස්සේ ඒ දර්ශනය නිවන් දකින්නකම් උදව් කරනවා. ඇති හැටිය දකින්ද අපිට කිසි බාධාවක් නැහැ. හැබැයි මේ විකෘතියක් මායාවක් ෂටගතියක් ඇතුළට රිංගනකොට අපි මේ ෂටගතිය උඩින් කියලා ප්‍රകൃතියට යට වෙන්න දෙන එක තමයි අපේ තියෙන වංචනික ගතිය.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 දිගට දිගට ගිහිල්ලා අන්තිමට තමන්ගෙම පෙකින වෙලා කපා ගන්නවා සත්‍ය කඩා ගන්නවා. ඒ නිසා මේ මේ හැදියට යනකම් ඇත්ත මෙතනින් එහාට තියෙන මේ මායාවී ගතියක් දෙවිසරටත් ඒ පාසක මහත්යම සඳහන් කරා ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මේ සිද්ධිය හොඳට විෂතව බලන්න බැරි කෙටි හුස්ම වැටෙන නිසා වෙන්නේ නැති කියලා විඥානය ඇවිල්ලා ලනුවක් දෙනවා. ඊට ඉස්සර එතෙන් දෙනකම් හොඳ ප්‍රകൃතියක් තියෙන අපි ගා.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 ආ මේ විදිහට භාවනා කරනකොට පිට ගිය කාරණාව සඳහන් කරන්න තරම් ද්වේෂිකින්තරෝ සඳහන් කරන්න තරම් යෝගාවචර ඉවසන සුළු කෙනෙක් වෙන්න ඕන. එතන ඉඳගෙන ආරක්ෂක භූමිය මේකයි කියලා එයාටම දරෝපදේශ රහිතව වැටහෙන්න ඕන. ඒක දෙක. ඊට පස්සේ තමන්ගේ ගෝචර භූමියට ආවට පස්සේ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. ප්‍රතිවීක්ෂා කරනවා. උරගා බලන්න. ඒක අනිවාර්යයෙන්ම තුන්වෙනි කාරණාව මෙතෙන් ආව බව දන්නේ මේමයි කියලා ලිව්වනම්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 ඕනකමින් නෙමෙයි කරන්නේ මෙන්න මෙතනදී රිංගුවා තණ්හාව මෙන්න රිංගුවා මාන්නේ මෙන්න රිංගුවා දුක්ඛිය කියලා ඒ කෙනාට මේ ඉතු ගන්නලා පෙන්වන්න පුළුවන් මෙතෙන් යනකම් අහිංසකයි මෙන්න ප්‍රපංචකරණේ මෙන්න තණ්හාව ආපතන පේනවද ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් ඒකට තමයි ශාසනය කියලා කියන්නේ මේක Taman තේරුම් අරගත්තටම හරියන්නේ නැහැ මේක කාට හරි කියලා දෙන්න මේක කාට හරි බහතෝරන්න ඕනේ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 අල්ලගෙන යාට කියනවා දැන් මෙතෙන් දෙනකන් පිරිසුදුයි. මෙන්න මෙතනදී ඇති වෙලා තියෙන මේ අනවශ්‍ය ගොඩ පෙරදෝරුකම වංචනික ධර්මය එතන මේ විඥානයේ විනිශ්චය එතන විඥානයේ කියන ප්‍රතික්‍රියාව හරියටම ගඩොල් බ්‍රික් ගැහුවා වගේ එතන අල්ලන්න පුළුවන් නම් ඒ තමන් පිළිබඳව ඒ අවබෝධ කරන ඥානය මෙතෙක් නොතිබිච්ච නිසා අපි මේ සංසාරෙ මෙතෙක් කල් කඹර කබුර ආවේ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 එහෙම නැත්නම් මේ යන පාරට හම්බෙන අවුල් පාස කියලා දැනගත්තට පස්සේ අපි අනුන්ගේ දේවල් වලට ඔපිනියන් දෙන්න කියලා කොච්චර බව කරගන්නවද කියලා හිතන්නේ. අපිට කිසිම අදාළ නැති දන්නේ නැති මාතෘකාවට ගිහිල්ලා පැහියා වගේ ඔ කොහොම නෙවෙයි කරන්න ඕනේ මේක කියන්න කියනවා කියන්න හදනවා මොන අමනකමද. මේ Tamange ගෙදර තියෙන මේ මරගාතිර තියේදී අනුන්ට පරකාසෙ. එතකොට මේ කටට ප්ලාස්ටරයක් දාගන්න හිතෙනවා. කතා කෙරුවොත් සතිය කඩාන අනුන්ගේ ගුණ කන්දලයක් අනුන්ගේ නඩුවකට නිකම් පෙරකදෝරුකම් කරනවා. ඒ වෙනුවට තමන්ගේක බැලුවොත් ඒක ගොජේ වැක්කිරෙන පණුව ගහපු පණු වලක් වගේ, ගවර වලක් වගේ බුදුජානනාංශය සඳහන් ඉස්සල්ලාම මේක තීරුම් අරගෙන මේ භාවනාවකදී හිත පිට යන වෙලාවක්. ඒක පිළිබඳව ඇතුළත පිරිච්ච ගතියක් ඇති කරගන්න. විඥාණයට දෙන්න දෙන්න එපා කකුල දාන්න. විඥාණයට එන්න දෙන්න එපා ගොඩ පෙරකම් දෙන්න. විඥාණය හැම වෙලාවෙම නොමිලේ දේවේ සලසඳ ලෑස්ති. මොකටයේ සතිය කඩන්නයි. අර අවංකකම නැති කරන්නයි. අර අහිංසකම නැති කරන්නයි. ඊට පස්සේ චින්තාමය පැත්තේ තමයි යන්නේ. ඉතින් යෝගාවචරය කවදා හරි මේක ඇල්ලුවා නම් තේරෙයි කවදාවත් බුදු කෙනෙක් වෙන්න නැතුව අපිට මේ ගැටේ ලියන්න පුළුවන්. බුදු කෙනෙක්ම ඇවිල්ලා මේක කියලා දුන්න නැතුව අපි කොහොම මේ ගැටේ ලියන්නද? ගැටේ ලියන ආශාවෙන් අපි අවුරුදු 7ක් භවනා කරා. හරියට මේ වෙලාවේදී මේ එච්චරටම ඇඟිල්ල ගැහුවේ නැත්තම් නැත්තම් මේ විඥානයේ තියෙන ෂටගති මායාවී ගතිට අත තිබ්බේ නැත්තම් අපි හිතුවත් එම නෑ නෑ ඒ වෙලාවේදී කෙටියෙන් අවිජින එක විචා වෙන්නේ නැති කියන එක මේ කරුණාබරිත අදහසක් මෛත්‍රියෙන් කරපු අදහසක් කියලා ගත්තනම් කෑවා. ඒකට කියන්නේ ගෙතේන හොරා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 දිසෝදි සංයන්තං කෛරා වේරීවාපන වේදිනම් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ මේකට බුදුරජාණන් කියන්නේ මිච්ඡා පනිහිත හිත හොඳ දේ තියේදී වැරදි දේ අල්ලගෙන ඒක ලොකු කරනවා ඒ ඇති ඒකේ හැම මොනම අපරාධයක් ඕනේ ඒකට හොරෙක් හොරෙකුට කරනවට වැඩිය වෛරක්කාරයෙක් වෛරක්කාරණේ කරනවට වැඩිය හානියක් සිද්ධ වෙනවා ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් නම් මෙතෙක් යනකම් නම් හිත පිට යන එකත් අහිංසකයි හිත පිටිය අරසේ පිට ගිය බව දාන්නවා හිතවිලගේ ඒත් අහිංසකයි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 ඒ නිසා මේ විඥානය ඇවිල්ලා මේ කර නොමිලේ දෙන්න හදන සේවය නෝඩ කියනවනේ රණ්ඩු කරන්න නැතුව නෑ පොඩ්ඩක් ඉන්න අපි ප්‍රත්‍යක්ෂත් එක්ක යමු. ඔයාගේ මේ කොට පෙර කුදුරන් ඕනේ කියලා තරහ කරගන්නත් ඒවා තරහ කෙරුවොත් ඒ මනුස්සයා මේ මාරාන්තික වෙනවා. එමේට එයාට කියනවා මම මේ ප්‍රත්‍යක්ෂය අරගෙන යන්නේ වෙන දේ බලන යා. ඒක ටිකක් ලාමකතියක් පෙනේ. බොළඳ ගතියක් පෙනේ. ප්‍රත්‍යක්ෂයේ බුදුහාමුදුරෝ හිතෙන් දෙන මේ කොට පෙරක දෝරකම් වලට වැඩිය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 ඒ විවේකානන්ද කියන මේ ඉන්දියාවේ හිටපු යෝග ගුරුවරයා කියලා කියනවා අත්දැකීම අවුන්සයක් වටිනවා හිතලු ටොන් එකට වැඩි. පොතේ දැනුම ටොන් එකට වැඩි වටිනවා මේ අත්දැකීම අවුන්සේ. අපේ යෝගාවචරයන්ට අත්දැකීමේ වටිනාකම තේරෙන්නේ ඒක හෙලි කරන්න දන්නේ අර පොත්වල කියවුවා ඔලුවට දාගෙන එව්ව එතන වමාරගෙන එව්ව දිගේ කතන්දර කොටාගෙන හිතනවා මේක බොහොම ඉහළ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 පැය 23ක්. එවතන අහනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ දවසට කොච්චර විතරගේ භාවනා කරන්න ඕනේ. බොහොම වංකව අහන්නේ. බොහොම බොක්කෙමයි. ඉතින් මං කියනවා පැය 24කොත් භාගයක් බුදු භාවනා කෙරුවොත් මේ කක්කග අනන එක අඩු වෙයි. වෙන මොකක්වත් වෙන්නේ ඒක ගාන වැඩි වෙච්ච ගමන් Tamanටම තේරෙන පටන් ගන්නවා මේ මේ ෂාට ගති මායාවේ ගති නිසා අපි රංගපාන රංගපෑන. අපේ භූමිකාව මොකද්ද කියලා ඒක නිසා ලස්සන වැඩක් තියෙනවා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කාටවත් රඟපාන්න බෑ ඒ තරම්ම විනිවිද පේනවා ඒ නිසා මේ වගේ බණ කීකියා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟට ආවා චින්චමානිකා චින්ච කියන අම්මන්ඩි එයා ආවේ කුලියට වැඩකට එයා කිව්වේ මේ මගේ බඩේ දරුවෙක් ඉන්නවා ඒ දරුවා බුදුහාමුදුරුවෝ කතා කරලා කිව්වා ඔය බණ කී කිය ඉඳලා හරියන්නේ නැහැ මේ දරුවට දැන් කල්පිරලා තියෙන්නේ මේ ලක්ෂ්මී ටිකක් සන්ලයිට් කෑ ටිකක් හොයන්නේ නැතුව මේ මොනවද මේ කරන්නේ කියාගෙන බඩ පෙන්නගෙන එළියට ආවා. ඉතින් කට්ටිය හිතුවා බුදුරජාණන් වහන්සේ මේකෝ මන්ට බග් ගහලා එළවයි. එහෙම නැත්නම් ලැජ්ජ වෙයි කියලා. මම ලැජ්ජ වුණෙත් නෑ නංගි පියාගලා නංගි උඹ ඔයකේ කතාව උඹයි මයි දෙන්න දන්නවනේ. ඉතින් අපි දෙන්න රැහැ හංසෙන් බුදියගත් එක අපි දෙන්න දන්නවනේ කියනවා වගේ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 ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ පොඩි උන්ට මේ දේ උගන්වන නිසා අපි කොච්චර ශාප කරගන්නවද කියලා. දෙමව්පියෝ තමයි ඉස්සෙල්ලම් පොඩි උන්ට ෂටගති මායාවි ගති උගන්වන්නේ. දරුවා ඒ තරම්ම අහිංසකයි. අපි කියන්නේ අන්දනවයි කියලා. කවුද ඉස්සෙල්ලාම දරුවන්ට ඇඳුම් අඳන්නේ? අම්මයි තාත්තයි තමයි. ඊට පස්සේ ඌ ඇඳා.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 ෂටමායවීකමට කරන ලද යුද ප්‍රකාශයක් වශයෙන් සඳහන් කරලා පුළුවන් තරම් දකින්නේ දකින්න විදියට ප්‍රකාශ කිරීමේ මේ ආර්ය විවහාරය මේ වැඩමුළුවක ඉන්න කාලෙවත් අපි පුරුදු කරගන්න උත්සාහ කරමු ඒ සඳහා කමඨහන් දේශනා මේ කමඨාන් සුද්ධ කිරීම සහ ධර්ම සාකච්ඡා ප්‍රයෝජන ගන්න. හැබැයි මේක මේ කමඨාන් සුද්ධ කරන වෙලාවක් නෙවෙයි ඒක බණක්. නමුත් මේ බණේ කියන දේ වටහාගෙන ඒ ධර්ම සාකච්ඡාවට මේක